ඔව් එහෙමයි. හොඳයි. පොඩ්ඩක් එහෙමනම් පහසු ඉරියවෙන් අසුන් ගන්නකො. එතකොට මේ අරමුණේ සිහිය පවත්වන ආකාරය පොඩ්ඩක් බලමු. ආ යෝගාවචර වික්ෂුන් වහන්සේ නමක් විදිහට අපි අපේ සිතට එන අරමුණේ සත්‍ය දකින ආකාරය ගියවර පැහැදිලි කරා අපි විදර්ශනා භාවනාවට යොමු වන ආකාරය. එතනදී අපි යම් අරමුමක් කරා විදර්ශනා යානිකයෙක් මේ සිතට එන අරමුණේ කෙසේ සත්‍ය දැකිය යුතුද කියන තැනට යම් ආරම්භයක් කරා. අපි පැහැදිලි කරා ඊට කලින් පෙර පෙර කමඨාන් ඔබ වහන්සේ ප්‍රායෝගිකව පුහුණු වන ආකාරයේදී කෙසේ විය යුතුද කියන එක ඒ අනුව අපි මුල් අවස්ථාවට පොඩ්ඩක් සිහි කරොත් ඔබ වහන්සේට අපි පැහැදිලි කරේ චිත්ත ඒකාග්‍රතාවයක් අවශ්‍යයි විදර්ශනා වැඩිම සඳහා කියන්නේ. ඒ වගේම අපි ඔබ වහන්සේට පැහැදිලි කරා මේ මේ ඉදබික්ඛේ බික්ඛු මේ ශාසනයේ බුදුන් වහන්සේ මේ ශාසනයේ භික්ෂුවකට දේශනා කරන ඒ මේ ශාසනයේ භික්ෂුවකට දේශනා කරන නිවන් මගට අනුගත වන ඒ සමාධි ඒ විදර්ශනා සමාධි කියන්නේ. එතන පළවෙනි කොටසේදී අපි කිව්වා සමතේ තියෙන වැදගත්කම. සිහිය ප්‍රවත්ීමේ තියෙන වැදගත්කම. ඒ සමත සමාධි ලැබීමම අරමුණු නෙමෙයි. ඒකෙන් අපි අදහස් කරේ අර අර හිත විසිරෙනකොට අපිට මේ අරමුණු දකින්න හැකියාවක් නැහැ. එතකොට අපි දන්නවා මේ අරමුණ තමයි මේ සිත කියන්නේ. සිතට එන අරමුණ තමයි හැම මොහොතෙම අරමුණක් සිත ආරම්මණයක් ඇති වෙනවා. ద్వාර හයම අරමුණු ඇති වෙනවා. ඒ අරමුණ තමයි සිත කියන්නේ. එතකොට මේ අරමුණේ සත්‍ය දැකීම තමයි අපි පැහැදිලි කරා මේ උපාදානස්කන්ධයෙන් මිදෙන සීලේ ස්කන්ධයේ උදේවැය දකින සීලේ ඒ කියන්නේ ස්කන්ධය කියන්නේ අරමුණමයි ස්කන්ධය ඔස්සේ එන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දැන ගැනීම වෙන්නේ පොතනම් ඒ උපමාවක් විදිහට ගත්තොත් පොත. ඒතරේ පොත කියන අරමුණ තමයි එතකොට ඒ චක්කු ප්‍රාසාද සිතක්. චක්කු ප්‍රාසාදේ හරහා ඇති වෙන අරමුණක්. එතකොට වර්ණාරම්මණයක්. එතකොට ඒ අරමුණේ බැස ගන්නවද ඇත්ත වෙනවද? අජ්ජෝසාය තිට්ඨති. අභිනන්දති අභිවදති. එතෙන්ට එනවද? එහෙමනම් ඒක උපාදාන වෙලා. එහෙමනම් අපි දැන් දන්නවා මේ අරමුණ බාහිර ඇත්ත කරගෙන තමයි අපිට දුක ඇති අපි දුකෙන් මිදෙන මගක් තමයි බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ. අපිට මේ දුකෙන් මිදෙන මගක් තමයි බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ. එහෙමනම් මේ දුක ඇති වෙන්නේ දෙයක් තියෙනවා කියලා ගන්න නිසායි. එහෙමනම් අපි ඇත්තටම මේ අරමුණේ දෙයක් තියනවාද? අපි මෙන්න මෙතන තමයි අපි විදර්ශනා යානිකයාගේ විශේෂය. සාමාන්‍ය පස්වක තවස බුදුන් වහන්සේ බුද්ධත්වයට පෙර පස්වක තවස ගාව සිද්ධාර්ථ තාපස්තුමා විදිහට මේ භාවනාවට යොමු වුණා. ඒක සමතේ තමයි වැඩි සමත් සමාධිය තමයි ලෞකික සමාධිය වල තමයි කටයුතු කළේ. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා මේ සිත විසිරෙන්නේ නැතුව එකම අරමුණේ තියාගෙන හිටියා. ඒ තුල සමාධි ලැබුවා ලෞකික සමාධි. ඒ තුල ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුර් ධ්‍යාන, මේ මේ ධාන අවස්ථාවල කටයුතු කරා. විතක්ක ਵਿਚාර සංසිඳීම, දෙවනි ධාන, එතකොට ප්‍රීති අවස්ථාව සංසිඳීම, තුන්වෙනි ධාන, සුඛ අවස්ථාව සංසිඳීම, හතරවෙනි ධාන. ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය පවතින්නේ ඒ හතරවෙනි ධාන. සංසිඳීම කියන්නේ කෙම්මිදී. එතකොට මෙන්න මේ ලෞකික රූපාවචර ධාන, ලෞකික ධාන. අපි ධාන කියන්නේ හිත විසිරෙන්නේ නැතුව තියෙන එකට. එතනදී අපි පැහැදිලි කරා උග්‍රහ නිමිත්ත, පටිභා නිමිත්ත විදිහට බාහිර අරමුණක සිහිය පිටගෙන ඒක සිත තුළින් දකින ආකාරයට සිතින් එතකොට මේ මෙතන තව හොඳින් සියුම් කරන තැන ඒ වගේම අර්පණා සමාධි, උපචාර සමාධි විදිහට ඒ සමාධිමත් ස්වභාවයේ සිතට එන විසිරෙන්නේ නැතුව සිත සමාධිමත් කරගන්න ආකාරය. දැන් මෙච්චර අවශ්‍ය නැහැ. ඇත්තටම මේ නිවන් මාර්ගට අවශ්‍ය වෙන්නේ විදර්ශනා සමාධියයි. ඒ ලෞකික සමාධිය තමයි කතා කරන්නේ. ඉතින් අපි පාරයන්කේ ඉන්නකොට ගොඩක් වෙලාවට සිහිය හිත විසිරෙන්නේ චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවා. ඉතින් ඒක ප්‍රමාණවත් වෙනවා මේ විදර්ශනා සමාධියට. ඕනෑම චිත්ත ඒකාග්‍රතාවයකින් නිවන් දැකිය හැකි මානෙන කියලා බුදුන් වහන්සේ මහා සලායතන සූත්‍රයේ මනාවකට පැහැදිලි කරා. ඒකට ඒකට ධ්‍යාන අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රථම ධ්‍යානය, ද්විතීක ධ්‍යානයම අවස්ථාව අවශ්‍ය වෙන්නේ නැහැ. හිත ඒකාග්‍ර තියනවා නම් හිත විසිරෙන්නේ නැත්නම් අරමුණට සිහියක් පවතිනවා නම් අරමුණ හොඳින් සිහිය පවත්වන හැකියාව තියෙනවා නම් ඒ ප්‍රමාණවත් ඒ අරමුණේ සත්‍ය දැකීම එමනම් විදර්ශනා භාවනාව සඳහා. දැන් විදර්ශනා භාවනාව කියන්නේ මෙන්න මෙතනින් තමයි අපි එන්න ඕනේ තැන. ප්‍රායෝගික පැත්තෙන් තමයි මේක අපිට පොත්පත්වල ලියන්න බොහොම අසිරු අසිරු ලියන්නේ. පොතෙන් ඒක නිසා අපිට මේ විදර්ශනා සමාධිය ගැන වැඩි දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒවා ප්‍රායෝගිකව අධ්‍යක්ීම් සහිතව අපි සාකච්ඡා කර කතිකා කරගෙන මුඛ පරම්පරාවෙන් තමයි මේ දහම ගොඩක් පැවතගෙන ආවේ. ඉතින් අර ග්‍රන්ථ ධූරේ අපි ග්‍රන්ථාරූඪ කරන්න හේතු වුණේ මේ අපි දන්නා මේ නියන් සමය තුළ භික්ෂුන් වහන්සේලා අතර අහිමිවීම රහතන් වහන්සේලාගේ අර අහිමිවීමකට ලක්වීම තුළ මේක මුඛ පරම්පරාව රැකීමේ හැකියාව නොලැබෙන බවට දැනෙනකොට තමයි මේ ග්‍රන්ථාරූඪ කරේ. ඊට පස්සේ ඉතින් ඇත්තට මේක පොතකෙන් අපිට ගේන්න පුළුවන් කමක් නැහැ. නමුත් පුළුවන් විදිහට මේක අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ ධර්මය අපිට අද වෙනකොට මේ බුද්ධ ජයන්ති පිටක තුළ සූත්‍රවල අපිට අපි දක්ෂ වෙන්න ඕනේ ඒක ඒ තුලින් අපි මේ ධර්මයේ සාරාංශ විදිහට දැකලා අපි ප්‍රායෝගික වෙන්න ඕනේ. එහෙනම් මේක අපේ අපේ කතාවක්. ප්‍රායෝගික කතාවක්. ඒ කියන්නේ මේ තණ්හා පොතේ ලියන්න බෑ. කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඉතින් කවදාවත් මේ ලුණු ලුණු රහ පොතේ ලියන්න බෑ. ඒ වගේම තමයි කවදාවත් මේ දුක පොතේ ලියන්න බෑ. ඒක පොතේ තියෙන දෙයක් නෙමෙයි. ඒක අපිට දැනෙන දෙයක්. ඒක අපේ කතා. ඒ අපේ මේ අපේ ජීවිත කතා. අපි එහෙම කතා කරමු. ඒතොර අපි මේ දකින්නේ මේ සිලබස් එකක් විෂයක් එහෙම නෙමෙයි. සයිද්ධාන්තික දෙයක් නෙමෙයි. දැනුමකුත් නෙමෙයි. අපිට වෙන දේ ගැන. එහෙනම් අපිට මෙතන විසඳ ගන්න තියෙනවා කොහොමද අපිට මේ කේන්ති යන්නේ කොහොමද අපිට මේ මේ මේ ආශාව, තණ්හාව, iriසියාව, වෛරය, ක්‍රෝධය මේවත් එක්ක අපි දැවෙන්නේ කොහොමද? මේ දැවෙන නිසා තමයි අපි මෙය නෙක්ඛම්ම සිතට ආරහණයට ආවේ. අපි ගේහසිත අපි දැක්කා මේ කම්සක පස්සේ යන ස්වභාවය. එහෙනම් අපි දැන් නෙක්ඛම්ම සිතට එන්නේ කම්සක පිනවීම අතහැරලා. එහෙනම් අපි මේ ආයතන පිනවීම මේ ආරාණේ ඉඳන් කරනවා නෙමෙයි. එහෙනම් අපි හැම මොහොතෙම මේ අරමුණේ ඒ ආයතනවල පිනවීම ඔස්සේ යන්න විදිහක් නැහැ. ඒක තමයි යෝගාවචර භික්ෂුව කියන්නේ. එහෙනම් මේ ඇස කන දිව නාසය කය මන කියන ආයතන හොඳින් අඳුන ගන්න ඕනේ. ඒකත් විදර්ශනා යානිකයාගේ ඒ කුසලයට හේතුවයි කුසලය කියන්නේ දක්ෂතාවය අරමුණේ දැකලා මිදෙන එක. ගිනි ගන්න හේතුවක් නැහැ යෝගාවචර භූමිය තුල. අරමුණ වල ගිනි ගන්න විදියක් නැහැ. එහෙනම් තාම ඉන්නේ පෘථග්ජන මට්ටමේ වෙන්න ඕන. ඒක හඳුනගෙන ඒක පහත් ස්වභාවයක් කියලා තේරුම් අරගෙන ඒක හදා ගන්නවා. ඉතින් අරමුණු වලට බැස ගන්න යන ස්වභාවයේ යෝගාචර භික්ෂුවගේ උනත් මුල් අවස්ථාවේ තියෙනවා. ඒක නිසා තමයි මේ විදර්ශනා යානකයාගේ මේ මුල් අවස්ථාව ටිකක් පැහැදිලි කරන්න ඕනේ. ඒතොර ඇසට එන වර්ණ ආරම්මණය. ඒ අපේ කනට එන ශබ්ද ආරම්මණය. ඒ වගේම නාසයට දැනෙන ගන්ධ ආරම්මණය. ඒ වගේම දිවට දැනෙන රස ආරම්මණය. ඒ වගේම තමයි කයට දැනෙන උණුසුම සීතල ඒ පොට්ටහබ්බ ආරම්මණය. මේ ආරම්මණය තමයි සාමාන්‍ය පංචායතනෙන් තමයි අපිට ద్వාර ඔස්සේ තමයි මේව එන්නේ. මේකට අපි කියනවා සිග්නල් කියලා. ස්පාක් වෙනවා කියලා. මේ සිග්නල් වැටෙනවා. මේක ඉතින් භාෂාවක් විතරයි මේ sannivedanaya සඳහා යොදා ගන්න. අතර මේ යම්කිසි ප්‍රසාදයක් ඇති වෙනකොට ඒ ශබ්දාරම්මණයක් වේවා හොඳ සිහියෙන් ඉන්නවා නම් පරයන්කේ වේවා සක්මනේ වේවා ඕනම ඉරියව්ව යෝගාවචර භූමියේ ඉරියව්ව කුමද්ද කියන එක අදාළ නැහැ. තමන්ගේ සිතට පවතින සිහියයි අදාළ වෙන්නේ. එතකොට මේ අරමුණේ කොහොමද සිහිය පවත්වන්නේ කියන එක. අරමුණ කොහොමද අපි දැකිය යුතු වන්නේ කියන එක. අපි දන්නවා සම්මා දිට්ඨිය තියෙන කෙනාටයි සම්මා සතියක් උපදින්නේ. එහෙනම් අපි සම්මා දිට්ඨිය උපදින්නේ අපි දන්නවා සත්‍ය ඥානය තුළින්. ඒ කියන්නේ දර්ශන ඥානය තුළ. මේ ගොඩක් වචන එහෙම අපි ලොකෝට බරට ගන්න ඕනේ සාමාන්‍යයෙන් බාහිර ඇත්තනේ මේ කියලා අපි දන්නවා මේ අපි දිගටම පැහැදිලි කරනවා මේ බුද්ධෝත්පාද නාලිකාව තුළ මේක චිත්තේන නියති ලෝකේ බව ආයතන ඔස්සේ හැදෙන ලෝකයක් බව සලායතන ලෝකෝ ලෝකෝ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒත් මේක හොඳින් අපිට දැන් හොඳින් අපිට මේක අර සත්‍ය ඥානය හොඳට තියෙන්න ඕනේ. අසා දැනගත්ත ධර්මයේ කල්යාණ මිත්‍රාගේ පණිවිඩේ. ඒක තුල තමයි මුළු ධර්මයේම තියෙන්නේ. ඒක තුල තමයි මුළු නිවන් මාර්ගම වැටිලා තියෙන්නේ. බුදුන් වහන්සේ ඇත්තටම ස්වයම්බූ ඥාණයෙන් මේ සත්‍ය අවබෝධ කරගෙන ලෝකෙට හෙළි නොකරන අදටත් මේ සත්‍ය දුකෙන් මිදෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. දුකේම තමයි. මේකේ අවිද්‍යාව භූමියේ නැහැ සම්මා දිට්ඨිය. මිත්‍යා දෘෂ්ටික භූමිය සම්මාදිට්ඨියක් නැහැ. එහෙනම් මේ ගේහසිත මේ කම්සප පිනවන ආයතන පිනවන භූමියේ කවදාවත්ම නිවනක් නැහැ. ඒක හම්බ වෙන්නේ ඒකෙන් අපි මිදෙන්න නම් සත්‍ය පණිවිඩය දැනගත යුතුමයි. සම්මාදිට්ඨිය දෙන්නවා. එතනින් තමයි මේ සම්පූර්ණම පටිසෝතයට හැරෙන්නේ. බාහිර ඇත්තක් කරගෙන තමයි සතාසිව්පාව පවයින්. අපි දන්නවා මේ සාමාන්‍ය සෑම ආගමක්ම තියෙන බාහිර ඇත්ත කරගෙන. ආගමක් කියන්නේ ඒක සමාජයේ යහපතට හේතු හැබැයි ඒක දෘෂ්ටියක් තුළයි තියෙන්නේ. මේ සම්මා දිට්ඨිය කියන්නේ සියලු දෘෂ්ටියින්ගෙන් මිදෙන තැන. ඒ කියන්නේ බාහිර දෙයක් හමු වෙන්නේ මේ කල්යාණ මිත්‍යාගේ පණවිඩේ ඒ සත්‍ය ඥානය යමකට හොඳින් එනවනම්. විනය ලෝකේ අවිද්‍යාව දෝමනස්ථාන කායේ කායानुපස්සී විහෙරති කියනකොට මේ සතර සතිපට්ඨානය වඩන්නේ. මේ ලෝකේ ඇත්ත කරගන්න නෙමෙයි. ලෝකය කියලා කියන්නේ ලෝක සංඥා කියන්නේ පොත, මේසෙ, ඇඳ, ගහ, ඉර, හඳ, අඹගහ, නාගා, ගෙවල්, දොරවල් මේ ආනවාන හැම එකම ඔය කතා කරන හැම භාෂාවක්ම සම්මුති ප්‍රඥප්ති කියලා අපි කියන්නේ හැම එකම ඒ ලෝක ඒ ලෝක සංඥා දෙයක් කියලා පේනවා. පොත කියලා දෙයක් තියෙනවා. මේසෙ කියලා දෙයක් තියෙනවා. පුටුව කියලා දෙයක් තියෙනවා. ඒක කියන්නේ ලෝක සංඥා. මොකද එතන තියෙන ශබ්ද වර්ණ විතරයි. පුංචි දරුවාට අපි පෙන්නවා මීට කලින් ඇහැට ආවේ ආලෝක හැඩතල. කන්ට දුන්නේ ශබ්දේ. ඕක දෙයක් කර දෙයක් වුණා. දෙයක් වගේ දැනෙන ගතියක් ආවා. ඒක අபிසංකරණය නිසායි වෙන්නේ. වේගය නිසායි වෙන්නේ. ඒක නිතරම නැවත නැවත නැවත නැවත ඒක වැටීම තමයි අபிසංකරණය කියන්නේ. බඹරේ තමයි කරකවල වේගයෙන් කරකවන බඹරේ බඹරේ විසින් බලගන්නේ. එකම දේ නැවත නැවත නැවත නැවත දකිනකොට ඒක තියෙනවා වගේ වෙනවා. මේක තමයි අபிසංකරණය කියන්නේ. එකම සද්ද නැවත නැවත නැවත නැවත ඇහෙනකොට ඒක නිකම්ම ප්‍රතිකම්පණය වෙනවා. ඒක තමයි අபிසංකරණය කියන්නේ. ওই විදිහට තමයි පුංචි දරුවාට මේ ශබ්දය දෙනකොට වර්ණය මේ දෙක එකට ස්පාක් වෙන වේගෙට තියෙනා වගේ දැනෙන ගතිය. මේක බොහොම සරලව කියන්නේ. නැත්තම් මේක ගොඩක් සෛද්ධාන්තික පැත්ත ගොඩක් පැහැදිලි කරන්න පුළුවන්. ඒක අපි බොහොම සරලව ගමු. ඒතකොට මේ ධර්මයක් සරලයි. එතකොට දැන් මෙතනදී දැන් ශබ්දේ වර්ණය එකතු වෙන දෙයක් වගේ දැනෙන එකනේ තමයි අපේ රැවටීම. බාහිර ඇත්තවීම. බාහිර තියෙනවා. තියෙනවා කියන හැමතිස්සම ඒක බාහිර ඉතින් කොහොමද තියෙන තනක් නැහැනේ. කොහොමද ඉතින් ඇඟ ඇතුලේ ගන්න බෑනේ. ඉතින් බාහිර තමයි දැනෙන්නේ. හැබැයි එහෙම එකක් නැහැ කියලා ගන්නකොට තියෙන තැනකුත් නැහැ. තියනවා කිව්වොත් අජ්ජත බයිද්දා කියලා දෙපැත්තක්ම වැටෙනවා. ඇයි ඒක තියෙන්නේ? එළිය කියලා ගත්තොත් මෙතන මමත් ඉන්නවා කියලා. හැබැයි දෙයක් කියලා ගත්තොත් තමයි ඔක අජ්ජත බහිද්දා කියලා අන්ත දෙකක් තියෙන්නේ. එතන ඒක තියෙනවා මෙතන මම ඉන්නවා. ඒක සිතුවිල්ලම්මයි. හැබැයි දෙයක් කියලා හම් වෙන්නේ නැත්තම් අන්න අජ්ජෝසයි තිත්තේ බැස ගන්නෑ දෙයක් කරගන්නේ අන්න එහෙම වුණොත් යා රූපේ නන්දිය රූපෙට ඇලීමක් නැහැ. එහෙම වුණොත් උපාදානයකුත් නැහැ, තදුපාදානම් භව දෙයක් වෙන්නේ නැහැ, භවයක් නැහැ. ඔතනයි ධර්මයේ තියෙන්නේ. දැන් මේක තමයි අපි අරමුණේ දකින්නේ. ඔය පොඩ්ඩක් පැහැදිලි කරේ සත්‍ය ඥානෙ. ඒ කියන්නේ කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩේ දර්ශනය. ඒකයි බුද්ධ දර්ශනය. ඔකට බාහිර එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ. චිත්තුවි. සිතෙත් එහෙම දෙයක් නැහැ. හොඳ ශබ්ද වර්ණ වලට වෙන් වෙනවා දෙපැත්තෙම හම්බ වෙන්නේ නැහැ. කොහෙවත් ආයතන ටික වෙන් වුණා සලආයතන නිරෝධෝ නිබ්බාන ඕක තමයි නිවන් දකින්න කියලා කරන්නේ. ආයතන වෙන් කර දැකීම. ශබ්ද වර්ණ වෙන් වෙච්ච ගමන් දෙයක් හම්බ වෙන්නේ නැති තැන. හැබැයි ඔක ඔය කියන තරම් ලේසි නෑ. මොකද ඕක ඕක සාමාන්‍යයෙන් ඕක ප්‍රායෝගිකව දැන් අපි දෙයක් එනකොටම දෙයක් වගේ දැනෙන ගතියක්. ඔන්න ඔතනට 100ක් තියෙන්න ඕනේ. ඔන්න දැන් අපි එනවා ප්‍රායෝගික පැත්තට. ඔන්න කමටහන්ට එනවා. අරමුණ කොහොමද සිහිය සිහියෙන් දැකලා මිදෙන්නේ කියන එක. දැන් අපි අද දිනේ මෙතන තමයි වැදගත් වෙන්නේ. පැහැදිලි කිරීම. මේ මේකේ පළවෙනි එක තමයි සිහිය. අර චිත්ත ඒකාග්‍රතාවය ඕන උනේ ඕකටයි. මම අපිට 100ක් තියෙනවා. ඒක හිතලා කරන්න බෑ. අභ්‍යන්තරයෙන් 100 තියෙන්න ඕනේ අවදි වෙලා. ඒක තමයි ඒක Tamanට 100ක් තියෙන්න ඕනේ. දැන් මෙතන Tamanට කේන්ති ගිහලා ඉන්නවා නම් කේන්ති ගිය බවට 100ක් තියෙනවා. ඔන්න ඔහම එකින් එක ලියා ගන්නවා. Taman ඒ 100 අඳුන ගන්නවා. අන්න එතකොට Taman දන්නවා ඔව් කේන්ති කියවට 100ක් තියෙනවා. ඒක හරි. එතකොට ඒක සිතුවිල්ලක් නෙමෙයි ඒක 100 කියලා 100 100ට අසු වෙනවා දැන් Tamanගේ ස්වභාවය. කලබල වෙලා නම් කලබලයි කියලා 100ට අසු වෙනවා. කේන්ති ගියා නම් කේන්ති ගිය බවට දැන් 180 වෙනවා. දැන් 180 වෙනවා තමන්ගේ මේ ස්වභාවය දැන් මේ කලබල වෙලා අන කලබලයි කියලා. දැන් විසිරෙනවා විසිරෙන කියලා 100ක් තියෙනවා. දැන් මේ සිතට 100 පවතිනවා. සිත කියන්නේ මේ අරමුණු වල ස්වභාවය. වෙන එකක් නෑ දැන් දැන් මනෝද්වාරයෙන් එනවා මන ආරම්මණය. අපි හිතමු දැන් වත කරන වෙලාව, අමදින වෙලාව. දැන් පරක් වුණා අවදි වෙන්නේ. දැන් ඔන්න කලබල වෙනවා. දැන් එතකොට දුවන්න ගිහිලා කලබල වෙලා තමයි ඇදගෙන වැටෙන්න පුළුවන්. නැති දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා Taman කලබල වෙනවා නම් කලබල වුණු බවට 100ක් තියෙන්න ඕනේ. එතකොට කලබල වුණේ ඒක දෙයක් කරගෙනයි. ඒක දෙයක් වගේ දැනෙනවා පරක්කු වුණා කියන එක මනෝ අර මනෝ සංකාරා. ඒ කියන්නේ මේ සංකාරා කියන්නේ හැමතිස්සම දෙයක් වගේ දැනෙන එකයි. සිතුවිල්ල අපිට දෙයක් කරලා දෙනවා. කලබල වුණේ දැන් අන්න මනෝ සංකාරයක් ඇති වුණා. ඒතර මේ සංඛාරා කියන එක අපි හඳුනා ගන්න ඕනි දෙයක් කියන එකමයි. දැන් මෙතන ආපු චිත්තය තුළ දෙයක් පරක්කුණා කියන දේ තියෙනවා. අන්න පරක්කුණා කියන දේ නිසා අපි කලබල වෙලා අවසානයේ නැති කරදරයක වැටෙනවා. දැන් දුකෙන් මිදෙන මගක් නම් අපි මේ යන්නේ අපේ සිතට 100ක් තියෙනවා නම් දැන් කලබල වෙනවා කියලා අන්න කලබලේ නැති වෙනවා. දැන් කරන්න දෙයක් නැහැ. උණු දේ වෙලා ඉවරයි. දැන් පුළුවන් විදිහට ඒ කටයුත්ත කරනවා. බැරි නම් ඒක මොහොතකට පස්සට තේලා ඊගාවට වත අනුව කරන්න ඕන දෙයක් කරනවා. ඊට පස්සේ